සුපින්වත් ඔබ සැමට සසර බයකරු බව දකින අවබෝධයෙන් යුතු ජීවිත මගක් ඔස්සේ ජීවිතයට වටිනාකම් පෙළගස්වන පින්වත් ඔබ උදෙසා බෞද්ධ රූපවාහිනිය sannivedanaya කරන විශේෂ ධර්මදේශනාව මෙලෙස ආරම්භ කරන්නටයි සූදානම. පින්වත්නි නිවැරදි ත්‍රිපිටක දහමට අනුව සමත වෙදසුන් වඩන අයුරු නිවැරදිව පහදා දෙන අරුමුණ දෙස සිහියෙන් බලා සිටීම හෙවත් ධම්ම නිසාමන උපදේශන මාලාව නම් වූ මහා සතිපට්ඨාන ධර්මදේශනා මාලාව මෙලෙස ආරම්භ කරන්නටයි සෝදානම. අද මේ ධර්මදේශනාව සුපුරුදු පරිදි සජීව පටිගත කිරීමක් ලෙස සිදු කරන්නේ රාජගිරිය ජයසේකරාරාම විහාර පරිශ්‍රයේ මේ දම් සභා මණ්ඩපය තුලයි. ධර්ම දේශනාව පැවැත්වීමට සිදු කළ ආරාධනය පිළිගෙන සුපුරුදු පරිදි මේ පරිශ්‍රයට වැඩම කොට වදාළ පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ අපි ගෞරව නමස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. නිවැරදිව ධර්මය දකින්නට නිවැරදි ගමන් මගක් ඔස්සේ ජීවිතය ජීවත් කරවන්නට මේ උතුම් වූ ධර්මදේශනා මාලාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන පින්වත් පිරිස පිළිබඳවයි මේ සිහිපත් කිරීම. රාජගිරිය ජයසේකරාරාම විහාරාධිපති අතිපූජනීය රජවත්තේ වප්ප ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අනුශාසනා උපදෙස් ආශිර්වාදය අනුව කොළඹට රාජගිරියේ පදිංචි පින්වත් දීපලාල් විජේරත්න මැතිතුමන් පින්වත් ඉමාලි ප්‍රියංජලා විජේරත්න මැතිණිය දූදරුවන් ප්‍රධානව ඒ පවුලේ සියලු ඥාතීන් එවැගේම කවදත් කොතැනකදීත් පින්කම් වලට නිතර රැස්වන එතුමන් ඇසුරු කරන ඒ පින්වත් සියලු හිතමිත්‍රාදීන් පිරිසත් එක්ව අද මේ පින්කමේ සුපුරුදු දායකත්වයේ දරමින් කටයුතු කරනවා. විශේෂයෙන්ම මේ ධර්ම දේශනාව පටිගත කරන මේ ධම්සභා මණ්ඩපය මේ ධර්ම මන්දිරය බොහෝ ජනතාවකට සදහම් අසන්නට ඒ සෙවන නිර්මාණය කර දෙන්නේ කවදත් කොතනදීත් පින්කම් වලදී මුල් තැනගෙන කටයුතු කරන තවත් සැදැහැති පින්වත් දෙපළක්. ඒ අපේ පින්වත් සුදත් තෙන්න කෝන් මැතිතුමන් එවැගේම සංධ්‍යා තෙන්න කෝන් මැතිණිය ප්‍රධානව ඒ පින්වත් පිරිස ඊටාම ගෞරවයෙන් අපි මේ මොහොතේදී පින් අනුමෝදන් කරමින් සිහිපත් කරනවා. එසේනම් සදහම් අසන්නටයි සියලු දෙනා සූදානම. අපි තාම নমස්කාර පූර්වකව දේශකයන්න් වහන්සේට ආරාධනා කරමු. මෙතෙන් සිට බෙවතුම් වූ ධර්ම දේශනාව පැවැත්වීම සඳහා අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්තා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 සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස විහාරාධිපති අති ගෞරවනීය නායක මාහිමි පාණන් වහන්සේගෙන් අවසර සද්ධර්ම ශ්‍රාවක දීපලාල් විජේරත්න මැතිතුමා හිමාලි ප්‍රියංජලා විජේරත්න මැතිණිය ඒ වගේම ශෙනුකී විජේරත්න දියණිය ප්‍රධානව සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන දසසෙල් මෑණියන් වහන්සේලා ඇතුළු කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව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 සතිපට්ඨාන සූත්‍ර ධර්මදේශනා මාලාවේ තවත් එක දේශනාවක් දේශනා කරවාගෙන ශ්‍රවණය කිරීම සඳහා පින්නතිනි අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන දීපලාල් විජේරත්න මැතිතුමා සහ හිමාලි ප්‍රියංජලා විජේරත්න මැතිණිය විශේෂයෙන් ධර්ම දේශනාව අද සිදු කරවනු ලබන්නේ තමන්ගේ එකම දියණිය ෂෙනුකුයි විජේරත්න දියණියගේ ජන්මදිනය අදට යෙදිලා තියෙන නිසා දියණට දියණියට ආශිර්වාද කරන්න. ප්‍රධාන අරමුණ අද දවසේ ඒක බවට පත් කරගන්නවා. මේ ලෝකේ ඉපදුන සත්පුරුෂ වූ දෙමව්පියන්ගෙන් දරුවෙකුට ලැබෙන්න තියෙනවා නම් ත්‍යාගයක් පිරිනමන්න පුළුවන් ඉහළම ත්‍යාගය තමයි මේ මව්පියන් දෙදෙනා විසින් අද දියණියට තිලින කරන්න සූදානම් වෙන්නේ. මේ ලෝකේ අරගෙන දෙන්න පුළුවන් තව බොහෝ දේවල් තියෙනවා. කෝටි ගණන් මිල කරන්න පුළුවන් දේවල් තියෙනවා. නමුත් ඒ සියල්ලටම වඩා වටිනා දෙයක් දුවගේ වටිනාකමත් දුවට දානය කරපු ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයේ තියෙන වටිනාකමත් දසමාසයක් කුසේ දරාගෙන මේ මනුෂ්‍ය ජීවිතයේ ඇයට දානය කරන්නේ ඇය වෙනුවෙන් અබහෙදානමය පින්කමක් සිදු කරගන්න මේ මෑණියන් දරාපු වේදනාවත් පියාණන් ඉවසපු තරමත් මෙච්චරක් මෙපමණක් කියලා මව්පියන් හැටියට සිහිපත් කරන්න පුළුවන්කමක් නැති තරම් දෙමව්පියන්ට ලෝකේ තියෙන වටිනාම වස්තුව දරුවෝ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ පුත්තා වත්තු මනුස්සානම් මිනිසුන්ට දරුවන්ට වඩා වටින වස්තුවක් ලෝකේ වෙන නැති බව. එහෙමනම් ඒ නිසා මනුස්ස ජීවිතයේ වටිනාකම මිල කරන්නත් බෑ. අමිල වූ වස්තුවක් තමයි මේ මව්පියෝ දෙදෙනා එකතු වෙලා මේ ලෝකෙට දානය කරන්නට යෙදුනේ. ඒ වස්තුව තමයි තමන්ගේ දියණිය. ඇයට කරන්න පුළුවන් නම් ආශිර්වාදයක්. ඇයට පරිත්‍යාග කරන්න පුළුවන් නම් අද දවසේ යම් තිලිනයක්. අමිල වූ වස්තුවකින්ම ඒ තිලිනේ පරිත්‍යාග කරන්නයි මේ සූදානම් වෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට දානය කරවමින් එයින් රැස්වෙන්නා වූ අසීමාන්තික වූ කුසලස්කන්ධය දුවට අනුමෝදන් කරලා ඒ මහා කුසලයාගේ බලයෙන් නිදුක් බව, නිරෝගී බව, චිරජීවනයේ මෙලව ලබන්නත්, කල්යාණ මිත්‍රයන්ව මුණ ගැහෙන්නත්, පාප මිත්‍රයන් ජීවිතෙන් දුරින්ම දුර වෙන්නත්, ශ්‍රද්ධා සම්පන්න සිත් පහළ වෙන්නත් ඒ ශ්‍රද්ධා සම්පන්න කුසල චිත්තයන් පදනම් කරගෙන තම තමන්ගේ ශක්තියෙන් මහා කුසල් රැස් කරගන්න අවස්ථාව උදා කරගන්නත් මෙලව සුවපත් කරගෙන පරලොව සුගතිගාමි කරගෙන සාංශාරික සුවයෙන් සැනසෙන්න අද රැස් කරගන්නා වූ මේ උතුම් කුසලය දුවට තිලින කරන්නයි මේ සද්ධර්ම දේශනාව අද දවසේ සිදු කරන්න සූදානම් වෙන්නේ. එයින් ලබා ගන්නා වූ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් මුලින් සිහිපත් කරන්ට යෙදෙන උතුම් ප්‍රාර්ථනා සියල්ලම මුදුන්පත් කර ගැනීම සඳහා දියණියට ආශිර්වාදයක් වේවා කියලා අපි සියලු දෙනාම පින් අනුමෝදන් කරවමු. පින්නතිනි අද ධර්ම දේශනාව අපි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ පහුගිය දේශනාව නිමා කරපු තැන ඉඳලා. පහුගිය දේශනාව නිමා කරනකොට අන්තිමට අපි සඳහන් කළා මේ පටිපදා විසුද්ධිය ගැන පටිපදා විසුද්ධිය කීවේ උපචාර මට්ටමට කියලා සිහිපත් කළා. ඒ උපචාර මට්ටම සංභාරිත උපචාර කියලා විස්තර කරනවා කියලා සඳහන් කළා. උපෙක්කානු බ්‍රූහණා කියලා කියන්නේ අර්පණා කියන්නේ ධාන ඒ ධානයේ නිසා නැවත ප්‍රගුණ කරපු දේවල් වැඩිම තමයි එහෙම සඳහන් කළේ කියලා අපි ධර්ම දේශනාව නිමා කළා. අද දේශනාව පටන් ගන්නෙ එතන ඉඳලා. අන්තෝ අප්පනාය අන්තෝ අප්පනාය මේව ආගමන වශයෙන් පටිපදා විසුද්ධි කියලා සඳහන් කරනවා අර්පණාවට පැමිණීම වශයෙන් පටිපදා විසුද්ධිය ඇති වෙනවා මේ අර්පණා කියන මට්ටමට පැමිණීම වශයෙන් පටිපදා විසුද්ධිය කියන එකට පැමිණෙන්න පුළුවන් නැත්නම් පටිපදා විසුද්ධිය ඇති වෙනවා. ඊළඟට සඳහන් කරනවා తත්‍ර මජ්ජත්තුපෙක්ඛාය කිච්ච වශයෙන් උපේක්ඛානුබ්‍රූහණා ඉන්ද්‍රිය සමතාවයේ පිළිබඳව උපේක්ෂාව ඇති වෙනවා ඊළඟට සඳහන් කරනවා ඒ උපේක්ෂාවේ தত্ত্বයන් පිළිබඳව තව උපේක්ෂාවක් ඇති වෙනවා කියලා. ඉන්ද්‍රිය සමතාවයේ පිළිබඳ උපේක්ෂාවක් ඇති වෙලා ඒ උපේක්ෂාවේ தত্ত্বයන් පිළිබඳව ආයත් උපේක්ෂාවක් ඇති වෙනවා කියලයි ඒ සඳහන් කරන්නේ. උපේක්ෂාවේ කෘත්‍යයන් පිළිබඳව තව කාර්යයක් තියෙනවා කියලයි එතන කියන්නේ. උපේක්ෂාවේ කෘත්‍යයන් පිළිබඳව කියලා කියහම මේ උපේක්ෂාව මගින් සිදු කරන්නා වූ කාර්යයන් කෘත්‍ය කියලා කිව්වේ ඒකයි. ඒ කෘත්‍යයන් පිළිබඳව තවත් කාර්යයක් තියෙනවා කියලා සඳහන් කරනවා. එතන පැහැදිලි කරනවා ධර්මයන්ගේ අනතිවත්තන ආදී භාව සාධනය ධර්මයන්ගේ අනතිවත්තන ආදී භාව සාධනය කියලා කියන්නේ සමාධියට වඩා වීරියට වැඩි වෙන්න දෙන්න එපා කියන කාරණාව සඳහන් කරනවා. සමාධියට වඩා වීරියට වැඩි වෙන්න ඉඩ දෙන්න එපා කියලා සඳහන් කරනවා. ඒ නිසා පැහැදිලි කරනවා සමාධියට වඩා වීරිය වැඩි වුණොත් අනතිවත්තන නැත්නම් එකක් පරදා අනිකට යන්න නොදීම අනතිවත්තන කියන අර්ථයෙන් සඳහන් කරන්නේ එකක් පරදා අනිකට ඉස්සරහට යන්න දෙන්න එපා. යනවනම් දෙන්නම සමානව යන්න ඕනේ. එක්කෙනෙක් ඉස්සර වුණොත් වෙන ආපදාවකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. වීරියට වඩා සමාධියට වැඩෙන්න දෙන්නේ නැහැ කියලා සඳහන් කරන්නේ. එහෙම වුණොත් නිදිමත ස්වභාවයක් එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ හිත කම්මැලි වෙනවා. සමාධියට වඩා වීරිය වැඩි වුණොත් සිත කම්මැලි ස්වභාවයටපත් වෙනවා. ඒ නිසා මේ දෙකෙන් එකකට වැඩි වෙන්න ඉඩ දෙන්න එපා කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා සමාධියට වඩා වීරිය වැඩි වුණොත් සමාධියට වඩා වීරිය වැඩි වුණොත් සිත උද්දච්චයටපත් වෙනවා. වීරියට වඩා සමාධිය වැඩි වුණොත් නිදිමත ගතියට බර වෙනවා. ඊළඟට සමාධියට වැඩිය වීරිය වැඩි වුණොත් උද්දච්චයටපත් වෙන්න තියෙන ඉඩ කඩ වැඩි. ශ්‍රද්ධාව වැඩි වුණොත් වැරදි දේවල් විශ්වාස කරන්න පටන් ගන්නවා. ප්‍රඥාව වැඩි වුණොත් කෛරාටික වෙන්න බලනවා කියලා සඳහන් කරනවා. ඒ නිසා මේ එකක්වත් එකකට වඩා එකක් ඉක්මවා ඉදිරියට යන්න ඉඩ දෙන්නේ නැතුව හැම එකක්ම මේ ඉන්ද්‍රිය සමතාවය කියලා සඳහන් කළේ ඒකයි. හැම එකක්ම සම මට්ටමින් පවත්වාගෙන යා යුතුයි. ඒ නිසා මේ ධර්මතාවයන් එකකට එකකට වඩා අනික ඉක්මවන්නට ඉඩ නොදී හැම ධර්මතාවයක්ම සමානව පවත්වනවා කියන කාරණාව සිහිපත් කරනවා. ඊළඟට පින්නතුනේ සඳහන් කරනවා මේ වෙන විට මේ උපක්ලේශ 10ම නැත්නම් උපක්ලේශ 10ටම යන්න දෙන්නේ නැහැ කියලා. අපි උපක්ලේශ සාකච්ඡා කළා. මොකද මේ වෙනකොට උපක්ලේශ 10ටම යන්න හිතට ඉඩ දෙන්නේ නැහැ කියලා කියන්නේ පටිපදා ඥාන දර්ශන විසුද්ධියට ඇවිල්ලා තියෙන නිසා. දැන් මේක අපි කතා කරන්නේ මේ පටිපදා ඥාන දර්ශන විසුද්ධියට ඇවිල්ලා තියෙන්නේ මේ කතා කරන මොහොත වෙනකොට. එතකොට එතෙන්ට ආවා කියලා කියන්නේ මේ උපක්ඛිලේශ 10ටම හිතට ගමන් කරන්න ඉඩ දෙන්නේ ඉඩ දෙන්නේ නෑ මේ වෙනකොට යම් ජයග්‍රහණයක් ලැබලා තියෙන නිසා ඒ නිසා සඳහන් කරනවා මේ උපක්ඛිලේශ 10ම මේ වෙනකොට පහු කරලා ඉන්නේ කියලා පහු කරලා ඉස්සරහට ගිහිල්ලා තියෙන නිසා ඒ 10 දක්වාම ආපහු යන්න ඉඩ දෙන්නේ ඉඩ දෙන්නේ නෑ නමුත් සඳහන් කරනවා බොජ්ජංග වශයෙන් කියනකොට මේ කාරණාව බොජ්ජංග වශයෙන් සඳහන් කරනකොට සති සම්බොජ්ජංගයේ මැද තියලා බොජ්ජංග වල සති බොජ්ජංගයේ මැද තියලා වීරිය බොජ්ජංගයේ ධම්මවිචේ බොජ්ජංගයේ ප්‍රීති බොජ්ජංගයේ කියන මේ බොජ්ජංග ධර්මතාවයන් ඉතුරු තුන උනන්දුව වැඩි කරන ධර්මතාවයන්ට පස්සද්දි සමාධි උපේක්ඛා කියන මේ සංසිඳන බව ඇති කරන ධර්මතාවයන්ටත් කියන කිසිම දෙයකට එකිනෙකට පරයා උඩට යන්න දෙන්නේ නැතුව අනතිමානී නැත්නම් අනති වත්තන කියන අර්ථයෙන් සඳහන් කරනවා. බොජ්ජංග ධර්මයන් හත පිළිබඳව සඳහන් කරන කොටයි පැහැදිලි කරන්නේ ප්‍රීති සම්බොජ්ජංගය මැද තියලා වීරිය ධම්මවිචය ප්‍රීතිය කියන කාරණාවන්ගෙන් උනන්දුව වැඩි කරනවා. ඊළඟට පස්සද්ධි සමාධි උපේක්ඛා කියන මේ සංසිඳන බව මේ බොජ්ජංග ධර්මයන්ගෙන් ඇති කරනවා. ඒ කිසිම දෙයකට එකිනෙකක් පරයා උඩට යන්න නොදී තියාගන්න ස්වභාවයට කියනවා අනතිවත්තන කියලා. එකිනෙකා පරයා යන්න ඉඩ දෙන්නේ නැතුව. එතකොට පින්නතුනි මෙතන තියෙනවා ධම්මානං අනතිවත්තනේන භාව සාධනේන ඒ ධර්මයන්ගේ අනාමාත්මතාවය නැත්නම් ආදී ස්වභාවයන් සාධනය කිරීම නිසා මොන ධර්මයන්ගේද ධම්මානං අනතිවත්තනේන භාව සාධනේන ධර්මයන්ගේ අනතිවත්තනේන තාවය ආදී භාව සාධනය කිරීම නිසා පරියෝදාපකස්ස ඥානස්ස කිච්ච නිප්පත්ති වශයෙන් පිරිසිදු කරන්නා වූ ඥානයන්ගේ කෘත්‍යයන් සම්පාදනය කිරීම වශයෙන් සම්පහන්සනා වේදිතබ්බා නම් වෙයි කියලා සඳහන් කරනවා. අපි මේ සම්පහන්සනා කියන වචනය ගිය දේශනා දෙක සාකච්ඡා කරන වෙලාවේ මුල්ම දේශනාවෙදිත් සිහිපත් කළා සම්පහන්සනා කියන වචනේ ඉදිරියට සාකච්ඡා කරනවා කියලා. එහෙනම් මෙතන දැන් ආපහු සඳහන් කරනවා මේ සම්පහන්සනා කියන වචනය කොයි වාගේ කාර්යයක් සිදු කරනවාද කියන කරුණ අපිට සාකච්ඡා කරන්න තියෙනවා අද දේශනාවේදී. ඒ නිසා මේ ඥාණය කියන එක දියුණු වෙනවා. සඳහන් කරන එකට බංගානුපස්සනාවේ ඉඳලා දිගටම ඥානෙ දියුණු වෙලා දියුණු වෙලා මාර්ගසිත දක්වාම දියුණු වෙලා ආවහමයි මේ සම්පහන්සනා කියන தত্ত্বය උදා වෙන්නේ කියලා. කොයි විදිහට දියුණු වෙලාද සඳහන් කරනවා කොච්චර දියුණු වෙන්න ඕනද කියලා. බංගානුපස්සනාවේ ඉඳලා දිගටම ඥානයන් දියුණු වෙලා දියුණු වෙලා මාර්ගසිත දක්වාම දියුණු වෙලා වහම. ඒ කියන්නේ මාර්ගසිත දක්වාම මේ කාරණාව වැඩමින් වැඩමින් දියුණු වෙලා ආවහම මේ සම්පහන්සනා කියන తত্ত্বය ඇති වෙනවා. මාර්ගසිත දක්වාම අපි දියුණු වෙන්න ඕනේ. ආන්ගේ මාර්ගසිත දක්වාම වැඩමින් දියුණු වෙමින් ආහම තමයි සම්පහන්සනා කියන తত্ত্বය ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට සඳහන් කරනවා තමන් ලැබපු ස්වභාවය සමග පවතින සම්තෘප්ත වීම, හෙවත් සතුටු වීමේ ස්වභාවයයි. තමන් ආපු ගමන පිළිබඳව කල්පනා කරලා සතුටු වෙන ස්වභාවයට තමයි මෙතන සම්පහන්සනා කියලා කියන්නේ. මොකද දැන් මාර්ගයකට ඇවිල්ලා ඉන්නේ. තාම ඵලයට ඇවිල්ලා නැහැ. නමුත් මාර්ගයට ආවා කියලා කියන්නේ ඵලය ඊටාම ළඟයි. අපි සාකච්ඡා කරලා තියෙනවා. එහෙමනම් ඵලයට එළඹීම ඊළඟ ෂණයේ වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් ඊටාම සතුටටපත් වෙලා ඉන්න මොහොතක්. මොකද සදහටම සංසාරයෙන් සමහරට සෝවාන් මාර්ගයේ සෝවාන් ඵලයට ලං වෙන්න ඇවිල්ලා සෝවාන් මාර්ගයේ ඉන්නවා. එහෙනම් අනිවාර්යයෙන්ම එයා ඵලය කරා ගමන් කරනවා. අපි සඳහන් කළා මාර්ගයට ආවනම් ඵලයට ගමන් කරන්න තව ඉඩ තියෙනවා නම් එයා ඵලයට නොපැමිණෙන්නේ නෑ කොහොමත් කියලා. එහෙනම් දැන් මෙයා තමන්ගේ ගමන ගැන කොච්චර සතුටු වෙනවද? අනාදිමත් කාලයක් දුක් විඳමින් ආපු සංසාරයේ ඒ දුකෙන් අත මිදෙනවා. ඒ වෙලාවට ඇති වෙන සතුට කොයි වාගේ කාරණාවක්ද කියලා සඳහන් කරන්න කිසි කෙනෙකුට පුළුවන්කමක් නැති ඒක භාග්‍යතුන් වහන්සේට විතරක් පුළුවන් වෙන කරුණක්. ඇති වෙන සතුට. මොකද සංසාරේ දුක සම්පූර්ණයෙන්ම නැති කළා කියලා එතන සඳහන් කරාම ඉපදෙනකන් තියෙන දුක මනුස්ස ලෝකේ ඉපදුනොත් මනුස්ස ලෝකේ තියෙන දුකයි දිව්‍ය ලෝකේ ඉපදුනොත් දිව්‍ය ලෝකේ තියෙන දුකයි එයාට තියෙනවා. නමුත් සතර පායේ දුක නැතුව යනවනේ. ඒ නිසා පුදුමාකාර ප්‍රීතියක් උපදින නිසා මෙන්න මේ කාරණාව සම්පහන්සනා කියලා සඳහන් කරනවා. යස්මින් වාරේ අපනා uppajjati යම් වාරයක අර්පණා උපදිනවා නම් තස්මින් යෝ නීවරණ සංකාතු කිලේශ ගනු තස්ස ජාතස්ස පරිපන්තු කියලා සඳහන් කරනවා යම් වෙලාවක අර්පණා උපදිද්දී එහි යම් නීවරණ සංඛ්‍යාත කෙලෙස් තියෙනවා නම් ඒ ඥාණයට ප්‍රතිවිරුද්ධ වූ තතෝ චිත්තං විසුජ්ජති එහි සිත පිරිසිදු කරනවා යම් වෙලාවක මේ අර්පණා උපදිද්දී එහි නීවරණ ධර්මයන් තියෙනවා නම් සඳහන් කරනවා ඒ ඥාණයට ප්‍රතිවිරුද්ධ වූ තතෝ චිත්තං විසුජ්ජති එහි තියෙන සිත පිරිසිදු කරනවා ඥාණයට ප්‍රතිවිරුද්ධ දේවල් සම්පූර්ණයෙන් අයින් කරලා ඒ සිත පිරිසිදු කරනවා විසුද්ධත්වා ආවරණ විරහිතං හුත්වා එහෙම සඳහන් කරන්නේ විසුද්ධ වීම නිසා නීවරණ නැතිවීම විසුද්ධ වීම කියලා කිව්වේ නීවරණ නැතිවීම නිසා තමා ආවරණ විරහිතං කියලා සඳහන් කරන්නේ නීවරණ නැති නිසා ආවරණ විරහිතං ආවරණ විරහිතං කියලා කියන්නේ නීවරණ නැති වුනහම නිවන් ආවරණය කරලා නැහැ මෙතෙක් නිවන් ආවරණය කරපු ධර්මතාවයන් තිබුණා. දැන් අපි සියලු දෙනා ගාම තාම ඒ නිවන් ආවරණය කරන නීවරණ කියන ධර්මතාවයන් තියෙනවා. දැන් මෙතන නමුත් සඳහන් කරනවා ආවරණ විරහිතං කියලා කියන්නේ ඒ නීවරණ නැති කරගත්ත කියන කාරණාවයි. පච්චිමං සන්ත නිමිත් සමත නිමිත්තං පටිපජ්ජති. ඊළඟට සඳහන් කරනවා මජ්ජිම වූ සමත නිමිත්තට එනවා කියන කාරණාව. මජ්ජිම වූ සමත නිමිත්තට එනවා කියලා කියන්නේ නීවරණ නැති කරලා මජ්ජිම වූ සමත නිමිත්තට එනවා. ඒ කියන්නේ මධ්‍යස්ත වූ සමත නිමිත්ත ගාවට එනවා නීවරණ නැති කරලා. මජ්ජිමං සමත නිමිත්තං නාම මජ්ජිමං සමත නිමිත්තං නාම කියලා කියන්නේ සමව පවතින අර්පණා සමාධියේ මේ සමව පවතින අර්පණා සමාධිය එක දිගටම පවතින අර්පණා සමාධියට මෙතන සමත නිමිත්ත කියලා සඳහන් කරනවා. අර්පණා සමාධියේ එක දිගටම පවතිනවා නම් ඒකට කියනවා සමත නිමිත්ත කියලා. අර්පණා සමාධිය බිඳෙන්නේ නැතුව දිගටම පවතින නිසා ඒකට කියන නම තමයි මේ සමත නිමිත්තන් කියලා සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා තදනන්තරං පන පුරිම චිත්තං ඒක සන්තති පරිණාම නයේන තත්තං පින්නතුනේ එහෙම සඳහන් කරන්නේ පුරිම චිත්ත පරිණාම නයේන කියලා කියන්නේ ගෝත්‍ර භූසිතට පුරිම චිත්ත පරිණාම නයේන කියලා සඳහන් කරන්නේ මේ ගෝත්‍ර භූසිත කියන කාරණාව එනම් මේ ධානයේට සමවදින විට ඒ චිත්ත වීතියේ ඇතිවෙන්නා වූ භවං භවාංග චලන භවාංග උපච්ඡේද කියන සිත් පිළිබඳවයි මේ සඳහන් කරන්නේ කොතෙන්ට සමවදිනකොට ධානයේට සමවදින විට චිත්ත වීතියේ ඇතිවෙන සිත් තුනක් භවාංග චලන භවාංග උපච්ඡේද මනෝද්වාර ආවජ්ජන කියලා සඳහන් කරනවා එතකොට මේ සිත් තුන ඇති වෙලා පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ කියලා ධානසිත ඇති වෙනවා. මේ සිත් තුන ඇති වුනහම පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ කියන මේ ධානසිත ඇති වෙනවා කියලා සඳහන් කරනවා. ඊට කලින් තියෙන සිතට තමයි මේ ගෝත්‍ර භූ කියලා කියන්නේ. ඒ කොතෙන්ට කලින් තියෙන සිතද පරිකර්ම උපචාර අනුලෝම කියන සිත් වලට කලින් තියෙනවා ගෝත්‍ර භූ කියන සිත. පුරිම චිත්ත පුරිම චිත්ත කියලා කියන්නේ ගෝත්‍ර භූ සිතටමයි. ගෝත්‍ර භූ කියන ඥාණයටමයි නැත්නම් ගෝත්‍ර භූ කියන සිතටමයි මෙතන පුරිම චිත්ත කියලත් සඳහන් කරලා තියෙන්නේ. මධ්‍යම වූ සමත නිමිත්තට පිළිපදින්නේ මෙන්න මේ ගෝත්‍ර භූ සිතේ මධ්‍යම වූ සමත නිමිත්තට යම් කෙනෙක් පැමිණෙනවා ඔහු ඒ මධ්‍යම වූ සමත නිමිත්තට පැමිණෙන්නේ ගෝත්‍ර භූ සිතට ආවට පස්සේ. එහෙනම් සමත නිමිත්තට එන්න කලින් ගෝත්‍ර භූ කියන සිතට පැමිණිලා ඊට පස්සේ තමයි මේ මධ්‍යම වූ සමත නිමිත්තට පැමිණෙන්නේ එළඹෙන්නේ කියලා සඳහන් කරනවා. එහෙම පිළිපැදීම නිසා පක්කන්දති නාම පැන ගන්නවා වගේ එහෙම පිළිපැදීම නිසා පැන ගන්නවා වගේ කියලා මෙතන සඳහන් කරන්නේ. අපි මේ පැන ගැනීම කියන කාරණාව මීට කලින් සාකච්ඡා කළා. යම් තැනක එහෙම අපි ගඟක වැවක වාගේ යූරකට ඇවිල්ලා ඉන්නවා. එතකොට ජලතලය තියෙනවා. අපි කියමු ඊටාම ග්‍රීෂ්ම අවස්ථාවක ඉන්නවා කියලා. හරිම කැමැත්තක් ඇති වෙනවා ඉක්මනට බහැලා නාගන්න නැත්තම් මේ වතුරට පැන ගන්න නැත්තම් කියලා. ආන් ඒ වගේ තමයි දැන් මේ ඉන්න අවස්ථාව ජලතලයේ තියෙනවා අපි සීමාවකට ඉවුරට ඇවිල්ලා ඇවිල්ලා තියෙනවා ආන් ඒ වගේ මේ ඥාන සාගරයක් වගේ තියෙනවා දැන් ඒකට පැන අවස්ථාව පක්කන්දති නාම පැන වගේ කියලා සඳහන් කළේ ඒකයි එහෙනම් කොතෙන්ට පැන ගන්නවද ගෝත්‍ර භූ සිතෙන් පසුව ධානා සිතට එළඹෙනවා දැන් එතකොට ධානා සිතට පැන ගණ්ඩයි මේ සූදානම දැන් ඉවුරේ ඉන්නේ තව තව මොහොතයි තව ක්ෂණයයි තියෙන්නේ මේ ධානයසිතට එළඹෙන්න. ඒ නිසායි මෙතන සඳහන් කරන්නේ පැන ගන්නවා වගේ කාරණාව සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට පින්නතිනේ මේ පරිකර්ම උපචාර අනුලෝම වගේ කොයි වගේද සඳහන් කරනවා පරිකර්ම නම් සූදානම් වීමයි. ඊළඟට උපචාර කියලා කිව්වේ ධානයට ළඟ හැසිරෙනවා. පරිකර්ම කිව්වේ ධානයට සූදානම් වෙනවා. උපචාර කියලා කිව්වේ ධානයේ ළඟ හැසිරෙනවා. අනුලෝම නම් ඒට අනුකූලව ඇතිවෙන සිත ධානයට අනුකූලව ඇතිවෙන සිතට කියනවා අනුලෝම කියලා. ගෝත්‍ර භූ කියලා කියන්නේ තමන් ඉන්න ගෝත්‍රයෙන් ඔසවා තබනවා. ඉන්න ගෝත්‍රයෙන් ඔසවා තබනවා කියලා කිව්වේ. දැන් තාම අපි ඉන්නේ පෘතජන ස්වභාවයේ. දැන් අපි එතකොට මෙතන සඳහන් කළේ ධානයට සූදානම් වෙනවා ධානයේ ළඟ හැසිරෙනවා ධානයට අනුකූල වූ සිත ඇති වෙනවා කියන කාරණා ටික. එතකොට මෙතන සඳහන් කරනවා ගෝත්‍ර භූ කියලා කියන්නේ ඉන්න ස්වභාවයෙන් Taman ඉන්න ගෝත්‍රයෙන් ඔසවා තබනවා. මොන ගෝත්‍රයෙන්ද? අපි පෘතජන ගෝත්‍රයේ ඉන්නවා. එහෙමනම් පෘතජන ගෝත්‍රයෙන් ලෝකෝත්තර ගෝත්‍රයට ඔසවා තබනවා කියන කාරණාවයි සඳහන් කරන්නේ. සාමාන්‍යයෙන් කාමාවචර මට්ටමේ ඉන්න කෙනෙක් රූපාවචර මට්ටමෙන් මට්ටමට ඔසවා තබනවා. ලෞකික මට්ටමේ ඉන්න කෙනෙක් ලෝකෝත්තර මට්ටමට ඔසවා තබනවා කියන එක ගෝත්‍ර භූ කියන කාරණාවෙන් තවත් පැහැදිලි කරනවා. පෘතජන භාවයේ ඉන්න කෙනෙක් ආර්ය භාවයට ඔසවා තබනවා ගෝත්‍ර භූ කියලා කියන්නේ ඒකයි කියලා සඳහන් කරනවා. එතන ඉඳලා ගඟකට පනිනවා වගේ පටිපදා ඥාන දර්ශන විසුද්ධියට පැනගත්තා. දැන් පෘතජන ගෝත්‍රයේ ඉඳලා ආර්ය ගෝත්‍රයට ඔසවා තැබුවට පස්සේ ගඟකට පනිනවා වගේ පටිපදා ඥාන දර්ශන විසුද්ධියට පැන ගන්නවා. ඒ කියන්නේ ඥාන දර්ශන විසුද්ධිය හොඳට වැටහෙන අවබෝධ වෙන තැනට ඇවිල්ලා දැන් තියෙන්නේ. හරියට වතුරට පැනනා වගේ ඒ ඥාන දර්ශන විසුද්ධියට පැන ගණ්ඩයි තියෙන්නේ කියන සිත කියලා මේ කාරණාව හඳුන්වලා තියෙනවා. ඊළඟට පටිපදා ඥාන දර්ශන විසුද්ධිය මේ විදිහට දැනගන්න කියලා සඳහන් කරනවා කොහොමද? ඒවං විසුද්දස්ස පනතස්ස පුන විසෝදයේ තබ්බා භවතු ඒ සඳහන් කරනවා පිරිසිදු වෙලා නැවත පිරිසිදු වෙන්න ඕන නැති නිසා යම් කෙනෙක් පිරිසිදු වුණාට පස්සේ නැවත පිරිසිදු වෙන්න ඕන නැති නිසා සුද්ධ කරන්න වෑයම් නොකරන නිසා විසුද්ධං චිත්තං අජ්ජුපෙක්කති පිරිසිදු සිත පිළිබඳව මධ්‍යස්ත වෙනවා කියන කාරණාව. පිරිසිදු වෙච්ච කෙනෙක් නැවත පිරිසිදු කරන්න ඕන නැති නිසා පිරිසිදු සිත පිළිබඳව මධ්‍යස්ත වෙනවා මධ්‍යස්ත ස්වභාවයෙන් බලනවා කියන කාරණාව. ඊළඟට පින්වතුනි අපි මේ සාකච්ඡා කරපු කාරණා ටික පැහැදිලි කරලා තියෙන අට කතාවේ. අට කතාවෙන් කෙරෙන විස්තරයක් නිසා ඒක ටිකක් සමහරලාට ගැඹුරුයි වගේ ඒ කරුණ දැනෙන්න ඇති. නමුත් නැවත නැවත අහනකොට ඒක පැහැදිලි වෙන්න පුළුවන්. ඊළඟට මේ පිටකේ කොයි වාගේ කොටසක් මේ සම්බන්ධයෙන් සඳහන් කරලා තියෙනවද කියන කරුණ අපි ටිකක් සාකච්ඡා කරලා බැලුවොත් පිටකේ සඳහන් කරනවා මේ විදිහට පඨමස්ස ඥානස්ස කෝ ආදී කිං මජ්ජේ කිං පරියෝසානං ප්‍රථම ධානයාගේ මුල මොකක්ද මැද මොකක්ද අවසානයේ මොකක්ද ඒකයි මෙතන අහලා තියෙන්නේ පඨමස්ස ධානස්ස කෝ ආදී කිං මජ්ජේ කිං පරියෝසානයේ මුල මොකක්ද මැද මොකක්ද අවසානයේ මොකක්ද ප්‍රථම ධානයාගේ පටිපදා විසුද්ධියේ මුල තියෙන්නේ ප්‍රථම ධානයාගේ පටිපදා විසුද්ධියේ මුල තියෙන්නේ කියලා සඳහන් කරනවා උපේක්ෂාවෙන් අනිත් ධර්මතාවයන් මැඩීම මද්දී තියනවා කියලා සඳහන් කරනවා. අවසානයේ තියෙන්නේ සතුටු වීමයි කියලා පැහැදිලි කරලා තියෙනවා. ප්‍රථම ධානයාගේ පටිපදා විසුද්ධිය මුල කියලා කියන්නේ මොන වගේ හේතුවක් නිසාද කියලා ඊළඟට ප්‍රශ්නයක් අහලා උත්තරයක් දෙනවා. ලක්ෂණ තුනක් තියෙන නිසා තමයි මේ විදිහට සඳහන් කරලා තියෙන ප්‍රථම ධානයාගේ පටිපදා විසුද්ධිය මුල තියනවා කියලා කියන්නේ ලක්ෂණ තුනක් තියෙන නිසායි එහෙම සඳහන් කරන්නේ මොන වගේ ලක්ෂණද කියලා ඊළඟට සඳහන් කරනවා යම් ප්‍රතිවිරුද්ධ ධර්මතා පරිපන්ත ප්‍රතිවිරුද්ධ ධර්මතා වලට අපි කීවා කලින් පරිපන්ත කියලා ප්‍රතිවිරුද්ධ ධර්මතා තියෙනවා නම් ධානයට විරුද්ධ නීවරණ තියෙනවා නම් එයින් සිත පිරිසිදු කරනවා කියන එක ධානයට විරුද්ධ නීවරණ. ඒ ධානයට විරුද්ධ නීවරණ වලට කියනවා පරිපන්ත කියලා. ආන් එහෙම නීවරණයක් බලපාලා ධානයට එළඹෙන්න දෙන්නේ නැත්නම් ඒ නීවරණය අයින් කරලා පිරිසිදු කරනවා කියන එක තමයි ඒ විදිහට සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට දෙක විසුද්ධ භාවයේ නිසා සිත මධ්‍යම වූ සමත නිමිත්තට පිළිපදිනවා කියලා සඳහන් කරනවා. විසුද්ධ භාවයේ නිසා සිත මධ්‍යම වූ සමත නිමිත්තට පිළිපදිනවා. තුන්වෙනි කාරණාව එහෙම පිළිපැදීම නිසා ඒ ධාන සිතට බැස ගන්නවා කියලා සඳහන් කරනවා. ඒක තමයි ඒ පැහැදිලි කරන කාරණා තුන. මේ කාරණා තුන ලක්ෂණ තුනක් හැටියට දේශනා කරලා තියෙනවා කියලා පැහැදිලි කරනවා. එතකොට ඒ කාරණා තුන ලක්ෂණ තුනක් හැටියට දේශනා කරනවා කියලා කියන්නේ වෙනම ඊළඟට ලක්ෂණ තුන පැහැදිලි කරනවා මේ විදිහට. පරිපන්ත ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරනවා මධ්‍යම වූ සමත නිමිත්තට පිළිපදිනවා පිළිපැදීම නිසා ඒ ධානයට බැස ගන්නවා. ඒ තමයි ලක්ෂණ තුන. මේ කරුණ තමයි ප්‍රථම ධානයාගේ මුල තියෙන ලක්ෂණ තුන කියලා සඳහන් කරනවා. ඒ නිසා කියනවා පටමං ඥානං ආදි කල්යාණං චේව හෝති ලක්කන සම්පන්නං ලක්කන සම්පන්නංච ප්‍රථම ධානයේ මුල යහපත් ලක්ෂණ තුනක් සහිතයි කියලා සඳහන් කරනවා ප්‍රථම ධානයේ මුල යහපත් වූ ලක්ෂණ තුනකින් සමන්විතයි කියලා සඳහන් කරනවා පටම ඥානස උපේක්ඛානු බ්‍රූහණා මජ්ජේ ප්‍රථම ධානයාගේ උපේක්ෂාව අනුව වැඩිම තමයි මධ්‍යයේ තියෙන්නේ කියලා සඳහන් කරනවා. ඊළඟට මධ්‍යයේ ලක්ෂණ කීයද? මධ්‍යස්ත තීනි ලක්ෂණානි ආපහු සඳහන් කරනවා ඒ මධ්‍යයේ ලක්ෂණ තුනක් තියෙනවා කියලා. විසුද්ධ චිත්තං අජ්ජුපෙක්කති. පිරිසිදු වූ සිත පිළිබඳව උපේක්ෂාවට පැමිණෙනවා. විසුද්ධ චිත්තං අජ්ජුපෙක්කති පිරිසිදු වූ සිත පිළිබඳව උපේක්ෂාවට පැමිණෙනවා. සමත පටිපන්නං අජ්ජුපෙක්කති. සමතේට පිළිපැදීම පිළිබඳව මධ්‍යස්ත භාවයකට පැමිණෙනවා. තුන්වෙනි කාරණාව සඳහන් කරනවා ඒකත්තු ප ဋ ාණං අජ්ජුපෙක්කති. එහෙම කියලා කියන්නේ මධ්‍යස්ත ස්වභාවයෙන් ස්වභාවයන් තුනක් තියෙනවා කියලා ඒ ස්වභාවයන් තුන ප්‍රථම ධානයේ මැද ප්‍රථම ධානයේ මුල ප්‍රථම ධානයේ අග නැත්නම් නීවරණයන්ගෙන් පිරිසිදු වෙලා සමතේට පිළිපැදින සිත ධානයට බැස ගැනීම ආදී වශයෙන් කරුණු සඳහන් කරලා තියෙනවා. එහෙනම් මැද තියෙන්නේ උපේක්ෂාව වැඩිවීමක්. එනම් සිත පිළිබඳව උපේක්ෂාවට පැමිණෙනවා. සමතේ පිළිබඳව උපේක්ෂාවටපත් වෙනවා. එකඟතාවය පිළිබඳ උපේක්ෂාවටපත් වෙනවා කියලා මේක ඊටාම සියුම් කාරණා තුනක් හැටියට සඳහන් කරලා තියෙනවා. ඊටාම සියුම් සියුම්ම කාරණා තුනක් හැටියට මේ කරුණ පැහැදිලි කරනවා. අජුපෙක්කති කියලා කියන්නේ උපේක්ෂාවට බැස ගන්නවා කියන කාරණාවයි. ඊළඟට සඳහන් කරලා තියෙන්නේ මේ වෙනකොට ඉන්ද්‍රිය සමතාවය ආදී දේවල් ඔක්කොම කරලා තියෙන නිසා වෙනත් කරන්න දෙයක් නැහැ කියලා. මේ මේ මේ ඊටාම සිවුම් මට්ටමට මේ ධානයට හිත වැඩෙනකොට අපිට වෙනත් කරන්න කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ කියලා කියන්නේ ඉන්ද්‍රිය සමතාවයේ ආදී සියලුම කාර්යයන් මේ වෙනකොට සිද්ධ කරලා ඉවරයි. ඒ කියන්නේ අර මුලින් සඳහන් කළා සමාධියට වඩා වීරිය වැඩි වෙන්න දෙන්න එපා, වීරියට වැඩිය සමාධිය වැඩි වෙන්න එපා. එහෙනම් මේ සියලුම දේවල් එක සමානවපත් කරන එක තමයි ඉන්ද්‍රිය සමතාවය කියලා කියන්නේ. දැන් එතකොට මේ தത്വයට මේ හිත මේ ධානයට දියුණු වෙලා එනකොට මේ ඉන්ද්‍රිය සමතාවයන් ඔක්කොම කරලා තියෙන නිසා අමුතුවෙන් ඉන්ද්‍රියන් සමකරන දෙයක් අපිට නැහැ. හිත උද්දච්චයට යන්නෙත් නැහැ. හිත විසිරෙන්නෙත් නැහැ. හිත නිදිමත ගතියට බර වෙන්නෙත් බර වෙන්නෙත් නැහැ. ඒ නිසා හිත සමතත්වයටපත් කරලා තියෙන්නේ. මේ වෙලාව ගතකරන්න විතරයි තියෙන්නේ කියලා සඳහන් කරනවා. දැන් කාලය ගතකරන්න විතරයි ඒ පුජ්‍යලයට තියෙන්නේ. එතන උදාහරණයක් සඳහන් කරනවා කොහොමද කියලා. මේ කෝවකින් යමක් උණු කරද්දී ගින්දර වැඩි කරන්න උවමනා උන වෙලාවට ගින්දර වැඩි කරනවා. ගින්දර අඩු කරන්න ඕන උන වෙලාවට ගින්දර අඩු කරනවා. ඒකට පිඹින්න ඕන වෙච්ච වෙලාවට පිඹිනවා. ඒක නිමන්න උවමනා වෙච්ච වෙලාවට වතුර වක් කරලා හරි ඒක නිමනවා. මේ මේ භාවනා කරන කෙනාගේ ඉන්ද්‍රිය සමකරන්න බොජ්ජංග ධර්මතාවයන් සමකරන්න මුලින් උත්සාහයක් තියෙනවා. ඉන්ද්‍රිය සමකරන්න බොජ්ජංග සමකරන්න මුලින් උත්සාහයක් තියෙනවා භාවනා කරන කෙනාට. නමුත් මෙය ක්‍රමයෙන් සාර්ථකත්වයට පැමිණෙන විට මේ තියෙන උත්සාහයන් ටික ක්‍රමක්‍රමයෙන් අඩු වෙන්න ඕන කියලා සඳහන් කරනවා. භාවනා කරන කෙනා ඉන්ද්‍රිය සමකරන්න බොජ්ජංග සමකරන්න මුලින් උත්සාහ කරනවා. ඉන්ද්‍රියන් සමකර ගන්නත් ඕනේ. බොජ්ජංග සමකරන්නත් ඕනේ. ඒ හින්දා ඒ පිළිබඳව මුලින් අප්‍රමාණ වීරියක් ඒ පුද්ගලයා දරනවා. ඊළඟට සඳහන් කරනවා ආන් ඒ වීරිය නිසා තමන් බලාපොරොත්තු වෙන කාර්ය ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් සාර්ථක වෙනවා. ඒ කාර්ය සාර්ථක වුණාට පස්සේ මේ උත්සාහය ටිකෙන් ටික ටිකෙන් ටික ක්‍රමයෙන් ක්‍රමයෙන් අඩු කරන්න ඕනේ. දැන් ඒවා සමකරන්න දරපු උත්සාහයන් ක්‍රමක්‍රමයෙන් අඩු කරන්න ඕනේ කියලා සඳහන් කරනවා. හරියට කොයි වගේද එහෙම වුණොත් අපි සමහර වෙලාවට අපි කියමු වාහනයක් වගේ දෙයක් මග නතර වෙලා. දැන් අපිට ඒක තල්ලු කරගෙන යන්න ඕන යම් තැනකට, નિયમિત තැනකට, එක්ක හදා ගන්න ඕන තැනකට අපි ඒක තල්ලු කරනවා. හැබැයි ඒක තල්ලු කරන්න කීප දිනක එකතු වෙලා ලොකු ලොකු වෑයමක් කරගෙන කරගෙන තල්ලු කරගෙන තල්ලු කරගෙන යනවා. දැන් ඒක හදන තැනටත් ගෙනාවා. දැන් ඒක මෙතන නතර කරන්න ඕනේ. දැන් මේ නවතින තැන අපි දන්නවා මෙතන නවතින්න ඕනේ කියලා. එතෙන්ට එනකොට අපි අර තල්ලු කරන්න යොදාපු වීරිය ටික ටික ටික ටික අඩු කරලා අඩු කරලා නතර වෙන තැනට එනකොට වාහනයේටම ඉබේටම නතර වෙන්න අපේ වීරිය අඩු කරලායි තියෙන්නේ. ආන් ඒ වාගේ මේ කාරණාව සම්පූර්ණ කරන්න අප්‍රමාණ වීරියක් දරාගෙන දරාගෙන ආපු කෙනා ඒ කාරණාව සාර්ථක වෙමින් සාර්ථක වෙමින් පවතිනකොට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ඒ වෙනුවෙන් යොදලා තිබිච්ච වීරිය වීරිය ක්‍රමෙන් ක්‍රමෙන් අඩු කරන්න ඕනේ කියලා සඳහන් කරනවා. අඩු කරලා උපේක්ෂාවට එන්න ඕනේ. උපේක්ෂාවෙන් දැන් ඒ කාරණාව දිහා බලාගෙන ඉන්නවා මොකද හරියට ඔක්කොම කෙරෙනවා. කාරණාවල් ඔක්කොම හරියටම හරියටම කෙරිලා තියෙනවා. දැන් ආන් ඒක තමා මේ අජ්ජු පෙක්කති කියන වචනේ කියන්නේ. කාරණා සියල්ලම හරියට සම්පූර්ණ වෙලා තියෙනවා කියන එක තමයි අජ්ජු පෙක්කති කියන වචනේ කියන්නේ. එතකොට දැන් මේ මේ කරන්නේ මේ වචනවල තේරුම් තමයි මෙතන මේ පැහැදිලි කරලා තියෙන්නේ. අජ්ජු පෙක්කති කියන එක වචනයකින් කියන කාරණාව විස්තර කරන්න අපිට සෑහෙන කාරණා ප්‍රමාණයක් සාකච්ඡා කරන්න ඕනේ මේ එක වචනයකින් එන අර්ථය විග්‍රහ කරන්න. ඒ නිසා මේ කාරණාවේදී මේ වචන පිළිබඳව හොඳ අවබෝධයක් තියාගන්න එක ඊටාම වටිනවා වගේ මේක හරි හරි පහසුයි ඊළඟට. ඊළඟට සඳහන් කරනවා මේ විසුද්ධ වූ සිත පිළිබඳව උපේක්ෂාවට පැමිණීම සමතය පිළිපැදීම පිළිබඳව උපේක්ෂාවට පැමිණීම ඒ සියලු කාරණා එකකට එළඹීම පිළිබඳව උපේක්ෂාවට පැමිණීම කියන කාරණා තුන තියෙන නිසා ප්‍රථම ධානයාගේ උපේක්ඛාව අනුව වැඩිවීමක් තියෙනවා මධ්‍යයේ ඒකම තමයි මේ කියන්නේ කියලා සඳහන් කරනවා. මොකද්ද? පටමස්ස ජානස්ස උපේක්ඛානු බ්‍රූහණා මජ්ජේ කියලා කියලා තියෙන්නේ මධ්‍යයේ මේ ලක්ෂණ තුන තියෙන නිසා පටමං ජානං මජ්ජේ කල්යාණං චේව හෝති ලක්කන සම්පන්නංච කියලා සඳහන් කරලා තියෙනවා. ප්‍රථම ධානයේහි මැද කල්යාණයි ලක්ෂණ තුනක් සහිතයි. ප්‍රථම ධානයාගේ අවසානය සම්පහන්සනා කියලා සඳහන් කරනවා. එහි ලක්ෂණ කීයක් තියෙනවද? එහි ලක්ෂණ හතරක් තියෙනවා කියලා සඳහන් කරනවා. ජාතානං ධම්මානං අනති අනති වට්ටනේන සම්පහන්සනා. ඉපදුන ලද ධර්මයන්ගේ එකම ධර්මයක්වත් අනික් ධර්මතාවය පරාද කරගෙන යන්න උත්සාහ නොකරන නිසා සතුටු වෙනවා. ඉපදුන ලද ධර්මයන්ගේ එකම ධර්මතාවයක්වත් අනික් ධර්මතාවයේ පරාද කරගෙන ඉස්සරහට යන්න දැන් උත්සාහ කරන්නේ නැහැ. ඒ කියන්නේ මොකක් කළා කියලාද මේ? ආපහු අර ඉන්ද්‍රියන් සමතාවයටපත් කරලා තියෙන කලින් නම් ඉන්ද්‍රියන් එහෙම හෙවෙනවා. නමුත් දැන් එහෙම වෙන්නේ නැහැ. ඒ සියල්ලම ඊටාම සම මට්ටමේම පවතින නිසා ඒක සතුටු වෙන්න පුළුවන් කාරණාවක් වෙනවා. ඉන්ද්‍රියානම් ඒක රසට්ටේන සම්පහන්සනා සියලු ඉන්ද්‍රියන් විමුක්ති රසය දෙන නිසා මේ වෙලාවේ සතුටු වෙනවා. ඉන්ද්‍රියානම් සම්පහට්ටේ ඉන්ද්‍රියානම් ඒක රසට්ටේන සම්පහන්සනා ඒක රසට්ටේන කිව්වේ සියලුම ඉන්ද්‍රියන් එක රසයක් ගෙනල්ලා දෙන ඉන්ද්‍රියන් දැන් සම කරලානේ. එහෙනම් සියලුම ඉන්ද්‍රියන් ගෙනල්ලා දෙන එකම රසය මොකක්ද? ඒ එකම රසය තමයි විමුක්ති රසය. ඒ නිසා මේ මොහොත ඒ පුද්ගලයා ඊටාම සතුටින් ඉන්න මොහොතක්. තදුපක වීරය වාහනට්ටේන සම්පහන්සනා සඳහන් කරනවා එළඹිලා තියෙන වීරය එක මට්ටමෙන්ම එක දිගටම ඇති වෙලා තිබීම සම්පහන්සනාවක් කියලා කියලා තියෙනවා. එළඹිලා තියෙන වීරය එක දිගටම ඇති වෙලා තිබීම සම්පහන්සනාවක් කියලා එතන සඳහන් කරනවා. ආසේව නට්ටේන සම්පහන්සනා කියලා කීවේ මේ සියලු කාරණාවන්ගෙන් ආසේවන ප්‍රත්‍ය ලැබිලා ආදරයෙන් සේවනය කරන නිසා කැමැත්තෙන් වාසය කරන නිසා සම්පහන්සනාවක් කියලා කියනවා. සියලු කාරණාවන්ගේ ආසේවන ප්‍රත්‍ය ලැබිලා ආදරයෙන් සේවනය කරන නිසා කැමැත්තෙන් ඇසුරු කරන නිසා කැමැත්තෙන් ඒ සිත සේවනය කරන නිසාත් ඒකට සම්පහන්සනාවක් කියලා කියනවා. ප්‍රථම ධානයාගේ සම්පහන්සනාව සඳහන් කරනවා අවසානයයි කියලා. ප්‍රථම ධානයාගේ සම්පහන්සනාව අවසානයයි. එහෙම කියලා ඒ විදිහට කියලා තියෙන්නේ මෙන්න මේ ලක්ෂණ හතර තියෙන නිසා කියලා ලක්ෂණ හතරක් කියලා තියෙනවා. ඒ ලක්ෂණ හතර ඉපදුන ධර්මයන් එකකටවත් අනික අභිභවනය කරලා ඉස්සරහට යන්න ඉඩ නොදීම සම්පහසනාවේ එක ලක්ෂණයක් මෙතන සඳහන් කරනවා. ඉන්ද්‍රියන්ගේ එකම කෘත්‍යයක් හෙවත් කාර්යයක් සිදුවීම සියලු ඉන්ද්‍රියන්ගෙන් සිදු කරන්නේ එකම කාර්යයයි එකම රසයයි ගෙනල්ලා දෙන්නේ නිර්වාණ රසය විමුක්ති රසය විතරයි. වීරිය දිගටම උවමනා ප්‍රමාණයෙන් ඇතිවීම නිසා ඇතිවන සම්පහන්සනාවකුත් එතන තියෙනවා. ආසේවන අර්ථයෙන් කැමැත්තෙන් සේවනය කරන්න පුළුවන් ආසේවනා නම් ආදරේන සේවිතාය කියලා අට කතාවේ කාරණාව සඳහන් කරනවා කියලා පැහැදිලි කරනවා. ඒ නිසා ප්‍රථම ධානයාගේ අවසානයේ තියෙන මේ සම්පහන්සනාවයි එහි ලක්ෂණ හතරක්. ඒ නිසා සඳහන් කරලා තියෙන බව සිහිපත් කරනවා. ඊළඟට පින්නදී සඳහන් කරනවා පඨමං ඥානං පරියෝසාන පරියෝසානං කල්යාණං චේව හෝති ලක්කන සම්පන්නං ඒවං තිවත්තගතං චිත්තං තිවිදං කල්යාණකං දස ලක්කන සම්පන්නං එතන සඳහන් කරනවා මේ අට කතාවේ සාකච්ඡා කරමින් තියෙන කොටසක් විසුද්ධං චිත්තං අජුපෙක්කති කියන කාරණාව විසුද්ධ වූ සිත පිළිබඳ උපේක්ෂාවටපත් වෙනවා කියන එක. විසුද්ධං චිත්තං අජ්ජුපෙක්කති. විසුද්ධ වූ සිත පිළිබඳ උපේක්ෂාවටපත් වෙනවා. අන් ඒ කොටස තමයි අපි සාකච්ඡා කරන්නට යෙදුනේ. ඊළඟට පින්නතුනි මෙතන විස්තර කරලා තියෙනවත් නැවත වතාවක් ඒවං උපේක්ඛානු බ්‍රූහිතේ තත්ත ජාතා සමාධි පඤ්ඤා සංඛාතා යුගනද්ධ ධම්මා උපේක්ෂාවෙන් වඩන ලද එහි ඉපදුන ධර්මයන් සමාධි ප්‍රඥා සංඛ්‍යාත යුගනද්ධ ධර්මයන් අඤ්ඤමඤ්ඤං අනතිවත්තමානා හුත්වා පවත්තා එකිනෙකා අනතිවත්තන අර්ථයෙන් පවතින නිසා යානිච සද්දාදීනි සද්දාදීහි ඉන්ද්‍රියානි යම් හේක ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් තියෙනවා නම් නානා කිලේශේහි නානා කිලේශේහි නොයෙක් කිලේශයන්ගෙන් විමුක්ත වීම නිසා මිදීම නිසා විමුක්ති රසානී ඒක රසා හුත්වා සන්තා පවත්තාති එක රසය කීවේ විමුක්ති රසයයි කියලායි කාරණා ටික විස්තර කරලා තියෙනවා මේ ටික මේ අට කතාවෙම සඳහන් කරන කරුණු ඒක ටික ටිකක් සමහරලාට ගැඹුරුයි වගේ දැනෙනවා ඇති නානා කිලේශේහි නොඑක් කිලේශයන්ගෙන් විමුක්ත වීම නිසා මිදීම නිසා විමුක්ති රසානී ඒක රසා හුත්වා සත්තා පවත්තාති ඒක රසයයි කියලා සඳහන් කළේ විමුක්ති රසයයි පවතින්නේ කියන කාරණාවමයි අපහු ආපහු මෙතන මේ එක එක අර්ථයෙන් එක එක ආකාරයෙන් විස්තර කරලා තියෙන්නේ. සද්ධා, වීරය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය පහෙන්ම විමුක්ති රසය ලැබෙන බව මෙතන සඳහන් කරලා පැහැදිලි කරනවා. අනතිවත්තන භාවය ඒක රස ස්වභාවය කියන එකිනෙකා පරයා නොයෑම කියන සමව පවතින ස්වභාවය විමුක්ති රසය සාධනය කරන ඒක රස ස්වභාවයයි කියලා සඳහන් කරනවා මේ ධර්මතා දෙක සඳහන් කරනවා පවත්වන්න අවශ්‍ය වීරිය එක දිගටම වහණය වෙනවා කියන එක තමයි අනුච්චවිකං වීරියං වාහේති කියලා තියෙන්නේ සුදුසු වූ වීරියක් දිගටම වාහනය වෙනවා පවත්වගෙන යනවා කියලා සඳහන් කරනවා. යාචස්ස තස්මින් කනේ පවත්තා ආසේවනා ඒ ෂණයෙහි පවතින යම් ආසේවනයක් තියෙනවා නම් ඒ සියලු ආකාරයන් යම් හේතුවකින් ඥාණයෙන් ක්ලේශයන්ගෙන් පිරිසිදු කිරීම යම් ආකාශයේ ආකාරයක තියෙන යම් යම් වූ ක්ලේශයන් මනවින් ඥාණයෙන් අවබෝධ කරගෙන ඥාණයෙන්ම ඒ කෙලෙස් පිරිසිදු කිරීම ඒ ඒ කාරණා පිළිබඳව ආනිසංස හා ආදීනව දැකලා ඒ ඒ ආකාරයට සතුට වීම නිසා පිරිසිදු වීම නිසා ඊටාම හොඳින් පිරිසිදු වීම නිසා සඳහන් කරනවා නිෂ්පාදනය වූ බැවින් එම නිසා එම ධර්මයන්ගේ නිෂ්පාදනය වීම නිසා කියලා කියන්නේ මේ ක්ලේශයන් හඳුනාගෙන ක්ලේශයන් පිරිසිදු කරලා ආනිසංස හා ආදීනව දැකලා ඒ ආකාරයටම සතුටු වීම නිසා පිරිසිදු වීම නිසා ඊටාම හොඳින් පිරිසිදු වීම නිසා සාමාන්‍යයෙන් පිරිසිදු වීමක් ගැන සඳහන් කරලා විසුද්ධ කියන අර්ථයෙන් ඊටාම හොඳින් පිරිසිදු වීම නිසා නිෂ්පාදනය වූ බැවින් ඒ පිරිසිදු වීම නිසා සතුට ඉපදීම නිසා සතුට නිෂ්පාදනය වූ නිසා ඒ ධර්මයන්ගේ අනති වත්තන ආදී ලක්ෂණ සාධනය කරන්නා වූ පිරිසිදු කරන්නා වූ ඥානයන්ගේ කෘත්‍ය නිසා නිෂ්පාදනය කිරීම වශයෙන් මේ සියල්ලන්ගේ එකතුව සම්පහන්සනාවයි. එතන සඳහන් කරන්නේ ඥානයන්ගේ කෘත්‍ය නිෂ්පාදනය කිරීම ඥානයන්ගේ කෘත්‍ය නිෂ්පාදනය කිරීම වශයෙන් මේ සියල්ලන්ගේ එකතුව. එතකොට ඥානයන්ගේ කෘත්‍ය කියලා කියන්නේ එක එක ඥානයන් පහළ වීම තුල ක්ලේශ ධර්මයන් හඳුනාගෙන හඳුනාගෙන ප්‍රහාණය කරගෙන ප්‍රහාණය කරගෙන සිත පිරිසිදු කරමින් පිරිසිදු කරමින් යන නිසා ඒ කාරණාවටත් මේ සම්පහන්සනා කියලා කියනවා. එතකොට මේ බොහෝ කරුණු වලින් පැහැදිලි කරන්නේ සම්පහන්සනා කියන වචනේ තේරුමමයි. ඊළඟට සඳහන් කරනවා සම්පහන්සනා කියන කාරණාව දැනගත යුතුයි මේ ආකාරයෙන් කියලා. ඊළඟට එහි උපේක්ෂා වශයෙන් ඥානේ ප්‍රකට වෙලා තියෙන එක උපේක්ෂා වශයෙන් ඥානේ ප්‍රකට වෙලා තියෙන එකයි කියලා සඳහන් කරනවා. එලෙස වීරිය වඩන ලද සිත මනාකොට උපේක්ෂාවට ලක් වෙයි. මේ විදිහට වීරිය වඩ아가න යන සිත ක්‍රමක්‍රමයෙන් මනාව උපේක්ෂාවට ලක් වෙනවා. උපේක්ෂා වශයෙන් ඥාන වශයෙන් පඤ්ඤා ඉන්ද්‍රිය අදිමාත්‍රව තියෙනවා. උපේක්ෂා වශයෙන් නොඑක් ආකාරයෙන් මේ ක්ලේශයන්ගෙන් සිත මිදෙනවා කියලා සඳහන් කරනවා. උපේක්ෂාව නිසා නොඑක් ආකාරයෙන් ක්‍රමක්‍රමයෙන් කෙලෙස් වලින් හිත මිදෙන්න පටන් ගන්නවා. විමෝක්ෂ වශයෙන් සහ ප්‍රඥා වශයෙන් පඤ්ඤා ඉන්දිය අදිමාත්‍ර වෙනවා කියලා සඳහන් කරනවා. විමුක්ත වීම නිසා ඒ සියලු ධර්මතාවයන්ගේ එකම කෘත්‍යයක් තියෙනවා. මේ විමුක්ත වීම නිසා මේ සියලුම ධර්මතාවයන්ගෙන් එක කෘත්‍යයක් තියෙනවා කියලා සඳහන් කරනවා. එකම කෘත්‍යයක් ඒ එකම රසයකින් වැඩිවීමක් තියෙනවා කියලා මේ ඥානයන්ගෙන් පිරිසිදු වෙන මේ සම්පහන්සනාව ඒ විදිහටමයි විස්තර කරලා තියෙන්නේ කියලා වෙනම සම්පහන්සනා කියන වචනයම ගැඹුරින් ගැඹුරින් සාකච්ඡා කරලා තියෙනවා. ඒ වචනේ පිළිබඳව සාකච්ඡා කරපු විස්තරයේද ඊ타ත්ම ගැඹුරු ආකාරයෙන්මයි සඳහන් කරලා තියෙන්නේ. ඒ නිසා ගැඹුරු ධර්ම කාරණාවක් ගැඹුරු ආකාරයෙන් මේක පැහැදිලි කරලා තියෙනවා එතන. ඒවං තිවත්ත ගතං කීවේ සිත ආකාර තුනකින්ම දියුණුවටපත් වෙන නිසා මේ කාරණාවලත් එක්ක තමන්ගේ සිත ආකාර තුනකින් දියුණුවටපත් වෙනවා. කොයි විදිහටද පටිපදා විසුද්ධි පක්ඛන්දන ප්‍රතිපදාවට විසුද්ධියට බැස ගන්නවා. චිත පිරිසිදු වෙන එක කාරණාවක්. උපේක්ඛානු බ්‍රූහණා උපේක්ෂාවට අනුව අනිත් ධර්මතාවයන් වැඩිම ඥාන සම්පහන්සනා ඥානය කියලා නැත්නම් ඥානය නිසා ඇතිවෙන සම්පහන්සනාවයි කියන ස්වභාවයන් තුන සඳහන් කරනවා එක විටම තියෙන නිසා මේ ප්‍රථම ධානය කියන එක මෙලෙස විස්තර කරලා තියෙනවා කියලා. ඊළඟට සඳහන් කරනවා ඒවං තිවත්ත ගතං චිත්තං මේ කෘත්‍ය තුන එක සැරේ සිදුවෙන ත්‍රිවිධං කල්යාණකං ආදි මජ්ජි කල්යාණ කියන කාල තුනක් තියෙනවා. දසලක්කන සම්පන්නං කියලා ඒක සඳහන් කරනවා. ඒ කාල තුනේ ලක්ෂණ 10ක් තියෙනවා. මුලට ලක්ෂණ තුනක් තියෙනවා. මැදට ලක්ෂණ තුනක් තියෙනවා. අගට ලක්ෂණ හතරක් තියෙනවා. දස ලක්ෂණ. මේ කලින් විස්තර කරන ලද ලක්ෂණ 10 අපි අර මුලින් ලක්ෂණ තුන තුන ලක්ෂණ හතර බැගින් එහෙම සාකච්ඡා කරපු කාරණා 10 ගැන තමයි මෙතන මේ සඳහන් කරලා තියෙන්නේ. ඉන්පසු මේ ප්‍රථම ධානයේ නිසා ඇතිවෙන මාර්ගඵලයේ ලක්ෂණ පැහැදිලි කරනවා ප්‍රථම ධානයේ නිසා ඇතිවෙන මාර්ගඵලයේ ලක්ෂණ. එතකොට දැන් මාර්ගඵලයකට ආපුවාම ඒක හඳුනා ගන්න තියෙන ලක්ෂණත් එක්ක ප්‍රථම ධානයේ නිසා දැන් සම්පහන්සනාව ගැන කතා කළේ ප්‍රථම ධානයේ ඇතිවෙන කාරණාවක් සම්බන්ධයෙන්. එතකොට ඒ ප්‍රථම ධානයේ නිසා ඇතිවෙන මාර්ගඵලයේ ලක්ෂණ තමයි විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකග්ගතා කියන කාරණා පහ. ඒ මාර්ගඵලය තුල තියෙනවා. අදිඨාන සද්ධා වීරය සති සමාධි කියන කාරණා ටිකත් මේ ප්‍රථම ධානය නිසා ඇතිවෙන මාර්ගසිතේ සහ ඵලසිතේ තියෙනවා කියලා විස්තර කරලා තියෙනවා. එතකොට විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකග්ගතා කියන කාරණා පහත් අදිත්‍යාන සද්ධා විරිය සති සමාධි කියන කාරණා ටිකත් මේ ප්‍රථම ධානය නිසා ඇතිවෙන මාර්ගසිතේ සහ ඵලසිතේ තියෙනවා කියලා සඳහන් කරනවා. මොකද මේ ආර්ය භාවයට පත්වීමේදී තෝරා ගැනීම වෙන වෙනම තියෙනවා කියලා සඳහන් කරනවා. ආර්ය භාවයට පත්වීමේදී ඇතිවෙන තෝරා ගැනීම වෙන වෙනම වෙනස් වෙනස් ආකාරයෙන් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා.